ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් ශාසනයේ වැඩ සිටින අරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසර අපි මේ කරගෙන යනා වූ පූර්ණ කාලීන භාවනා වැඩපිළිවෙලට මූල ධර්මයේ සා අධ්‍යක්ෂීන් කියන දෙපාර්තවයෙන් සමබර කරමින් මේ පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ පසුගිය දවසේ අපි මාත්‍රකාවතෙන් සබාගත්තේ නැත්නම් මාත්‍රකාව විවෘත කරගත්තේ මේ අප්‍රමාදයේ කියන ධර්මතාවයටයි මේ අප්‍රමාදයේ කියන විශේෂ ලකුණ විශේෂ ගුණය එදා අපි ඒ කොසල් මහරජතුමාගේ ප්‍රශ්නයෙන් තේරුම් ගත්තා කොසල් මහරජතුමාගේ රාජ්‍ය පාලන ජීවිතය තුළ ඇත්තා වූ මේ දෙපාත්තට අධික ගතිය සමනය කරන්ට කාම වස්තුන් කෙරෙහි අධින ගතියට නැත්නම් ලෝභය, දෝෂය, මෝහය දිහාට අධින ගතියට ඒක ප්‍රතිවිරුද්ධ වූ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන නෛර්යානික ධර්මයට ඇත්තා වූ ශ්‍රද්ධාවක් කියන මේ දෙකම එකවර දිනු කරගන්නට එකම ධර්මයක්. මේ රජතුමාට ඇතිදෝ කියන කල්පනාවයි පහළ වුණේ. ඒ අනුව තමයි රජතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියටපත් වෙලා අතිනුකෝපන්තේ ඒකෝ ධම්මෝ කියලා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මේ දෙකටම ගැළපෙන එකම ධර්මයක් තියනවාද කියලා අහන්න යෙදුනා. යෝගෝ අත්තේ සමාධිකය පිටති මේ උභාර්ථයේ පිණිසනේ අධිපතිකම් කරන පෙරහුරුව දෙන මඟහෙලි පෙරි කරලා දෙන ඒක ඒක ධර්මයක් එකම ධර්මයක් පවතිනවාද කියලා. මොකද අපි එදාත් මතක් කරගත්ත විදිහට මේ වස්තුකාම විශ්වයේ නැත්නම් මේ ලෞකික ආස්වාද විශ්වයේ කටයුතු කරන කෙනා නිවන් මඟ අසුරා ගන්නවා නිවන් මඟ බාධා කර ගන්නවා යම් කිසි කෙනෙක් පූර්ණ කාලීනව නිවන් මඟටම සම්පූර්ණයෙන්ම ඉඳලා හිටියොත් ඒ පුද්ගලයා ලෞකික ධර්මයන් කෙරෙහි අමතක කිරීම නිසා ලෞකික ලෞකික ගුණ ධර්ම සම්මුති අමතක කිරීම නිසා ඒ පුද්ගලයාට තමන්ගේ ජීවිතයටපත් වෙන සාමාන්‍ය සුළු අමලිය කටයුත්ත දුෂ්කර කාලයකදී හෝ විසඳා ගන්න බැරි තත්යකට හිත ඉතාමත්ම පටිවර ස්වරූපකුත් කියනවා. මේ නිසා සම්පූර්ණයෙන්ම සම්පූර්ණයේ කාම වස්තු විශේෂයෙන්ම උනන්දු වෙලා අප්‍රමාදී වෙලා කටයුතු කරොත් නිවන අවරාධන ගතියක් තියෙනවා. යම් කිසි කෙනෙක් ආධුනික යෝගාවචරයේ සම්පූර්ණයෙන්ම තමන්ගේ ලෞකික එහෙම නැත්නම් ලෞකික දැනුම යටපත් කරගත්තොත් සාමාන්‍ය බුද්ධිය යටපත් කරගත්තොත් ඔහුට භාවනා මාර්ගයේ ඉදිරියට ගෙන යා ගන්න බැරි ස්වරූපයක් තියෙනවා. කොහොම පුංචි ප්‍රශ්නයකට උනත් මහා අවුලක් ඇති කරගන්නට වෙනවා. මෙන්න මේ தත්ත්වය හරියට උපමාවකට දෙන්නේ ගහක අත්තක කුරුල්ල දෙන්නෙක් වහලා ඉන්නවනම් ගලකින් ගැහුවොත් එක කුරුල්ලෙකුට වදින්න වදින්න ඉත කියනවා නමුත් අනෙක් කුරුල්ල පැනලා යනවා කියන එක සාධාරණයි දැන් මේ කොටස රජු කියන්නේ මට ගලක් වල දෙන්න මේ කුරුල්ල දෙන්නටම ගහන්න නැත්තම් මේ ධර්මතා දෙකට ලෞකික ලෝකෝත්තර අර්ථය විද්‍යාර්ථයේ කලපා දෙන ධර්මයක් තියනවාද කියන එකයි අන්තරායක වශයෙන් තා දුක ධම්ම වේදිකේ වශයෙන් මේකට බුදුරජාණන් වහන්සේ ආස්ථාපිත පිළිතුරක් තමයි දෙන්නේ එහෙමයි මහරජා එහෙම ඒක ධර්මයක් පවතිනවා ඒක තමයි මේ අප්‍රමාදය කියලා කියන්නේ ඒ අනුව අපි එදා සිටියේ මතක් කරගත්ත මේ ලෝකේ ලෞකික දියුණුව ක්‍රීඩාංශයෙන් වේවා අධ්‍යාපනාංශයෙන් වේවා වෙළඳ ව්‍යාපාරයක් වශයෙන් වේවා දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් කොයිම දෙයක් අන්තිම කෙනෙකුට දිනු කරගෙන යන්න ඕනේ නම් මේ අත්මාදි ධර්මීය ඒකට අධිපතිකම් කරනවා ප්‍රධාන තැන ගන්නවා ඒ වාගේම ආධ්‍යාත්මික ජීවිතයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් හෝ වේවා නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ආදී වශයෙන් බැහැගෙන පූර්ණ කාලිනව කරන අවස්ථාවේදී හෝ වේවා මේ අප්‍රමාදයේ දෙපාර්ශවයටම උදව් කරන ධර්මයක් නිසා කොයි කෙනාටත් බෞද්ධ අබෞද්ධ ජීවිත පැවිදි පූර්ණ කාලින භාවනා කරන නොකරන සෑම සියලු දිනාටම අර්ථ සිද්ධිය කලතන හොඳ පැත්තට වැටෙන ධර්මයක්. මේ නිසානේ සඳහන් කරනවා සෑම පුණ්‍ය කිරිය වස්තුවක් සඳහාම දානමය පුණ්‍යක්‍රිය වස්තුවට සීලමය පුණ්‍යක්‍රිය වස්තුවට භාවනාමය පුණ්‍යක්‍රිය වස්තුව වශයෙන් මේ අප්‍රමාදය ඇති පුද්ගලයා වැඩි පින් සිදු කර ගන්නවා වැඩි කෞසල්‍යයක් ඇති කර ගන්නවා කුසලතාවයක් දක්ෂ භාවයක් ඇති කර ගන්නවා අප්‍රමාදී පුද්ගලයා දුකකින් කරදරයකින් බඩගින්නකින් පෙළෙන කෙනෙක් දැකපුවාම වහාම ක්‍රියාත්මක වෙලා අප්‍රමාදී වෙලා අර පුද්ගලයාගේ සුභ සිද්ධියට කටයුතු කරනවා දුකින් මිදීමට කටයුතු කරනවා ඒ අවශ්‍ය පුද්ගලයාට ඥානින් දීමේ ඉදුම් හිතුම් වලින් සැපීම ලෝකයේ දාණය කියලා සැලකනවා ඒ කියන්නේ දානමය ක්‍රියාව සඳහා ඒ අප්‍රමාදයේ තියෙන ගුණ ඇති පුද්ගලයා නොපසුබට ස්වરૂපයේ අවදි භාවය පවත්වනවා යම් පුද්ගලයෙකුට එවැනි අවදි භාවයක් අප්‍රමාදී භාවයක් නැත්නම් ඒ පුද්ගලයා ඒ දුකින් පෙළෙන පුද්ගලයා දැක දැක තමන්ගෙන් කළ යුතු කාරණාව සිදුවේදී පසුබාන ගතිය, කම්මැලි වෙන ගතිය, ඒ විදිහේ උනන්දු වෙන ගතිය, අමතක කරලා දමන ගතිය ඇති වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට ඒ දානමය පින්සියාව කරගන්න නොලැබී යනවා. හිතේ අනුන්ගේ සුභ සිද්ධිය පිළිබඳ කල්පනා පහළ නොවී යනවා. දුකින් ගැලවීමේ කල්පනා පහළ නොවී යනවා. ඒ නිසා ඔහුගේ චිත්ත සංකාණය සුපුරුදු විදිහට ලෝභයෙන්, දෝෂයෙන්, මෝහයෙන් එනතන් නිවර ධර්මයන්ගෙන් වැහිගෙනම ගත කරනවා. අප්‍රමාදී පුද්ගලයා ඒ වාගේ ප්‍රස්තුත වස්තුවක් ලැබිච්ච වෙලාවේදී ඒ කියන්නේ දුකින් පෙළෙන කෙනෙක් දැකපු වෙලාවේදී දානයකට සුදුසු අවස්ථාවක් කල්ලි ඒ පුද්ගලයා එක පිනකට හරව ගන්නවා. ඒ හරවා ගැනීම නිසා අනුන්ගේ සුභ සිද්ධිය දකින නැත්නම් අනුන් සුවයටපත් කිරීමේ ගතිය අනුන් දුකින් මිදීමේ ගතිය ආදී මෛත්‍රී චේතනා කරුණා චේතනා ඉදිරිපත් කිරීම නිසා ඒ අනුව යමක් අවශ්‍ය පුද්ගලයාට දීව නිසා දුගියෙකුට යාචකයෙකුට එහෙම නැත්නම් සිල්වතෙකුට ගුණවතෙකුට දීම නිසා දාණය සම්පූර්ණ කරනවා එතනත් අලෝභ චේතනාව පහළ වෙනවා අනුන්ගේ සුභ සිද්ධිය දකින්නා වූ මෛත්‍රී චේතනාව නිසා ද්වේෂය හාත්පසින් දුර වෙලා යනවා. ඒ වගේම අනුන් දුකින් නිදීමේ කල්පනාව නිසා මෛත්‍රී චේතනාව වගේම කරුණා චේතනාවෙන් පිළියය. ඒ නිසා ඔහුගේ චිත්තසංතානය මොහොතකට හෝ නැත්නම් ක්ෂණයකට හෝ මේ අප්‍රමාදී ධර්මයේ නිසා පිළිසිත වෙන බව අපි මතක් කරගන්නවා. මේ නිසා අප්‍රමාදී ධර්මයේ යම් මොහොතක යම් චිත්ත සංතානයක ක්‍රියාත්මක වෙනවනම් ඒ අප්‍රමාද ධර්මේ නිසා වහාම තේරෙන දැනෙන නැත්නම් ඥානයට කල්පනා වෙන ආනිසංස තුනක් ළඟා කරගන්න පුළුවන්. එකක් තමයි අප්‍රමාදයේ ඇති අවස්ථාවේදී කොච්චර දරුණු මෝහ පටල තිබුණත් කෙලෙස් සහිත වුණත් ඒ ක්ෂණයට සුත පිරිසිදු කරලා දෙනවා. ලෝභ දෝෂ මෝහ ආදී සංසාරගතව පවතින ඒ ප්‍රවාහය කපාගෙන මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් හිත තෙමාවන. ඒ හිත පිරිසිදු වීම තමයි අප්‍රමාදයෙන් දෙන පළවෙනිම අස්පනා පිට දෙන්න ආනිසංසය. ඒ විතරක් නෙවෙයි තමන්ට ඒ විදිහට හානි කර වූ තමන්ට වදකමින් පැවතුනා වූ පෙළමින් පැවතුනා වූ කෙලෙස් ධාරාව කපා හැරලා තමන්ගිට වෙන්න තියෙන හානියෙන් හිත ආරක්ෂා වුණා පිළිසිදු වුණා විතරක් නෙවෙයි මේ අප්‍රමාදය නිසා තවත් ලෝකේ අඩුම ගානේ එක පුද්ගලයෙක් එක පුද්ගලයෙක්ගේ හානිය දුර වෙලා යනවා දෙන්න තියෙන කරදර අඩු වෙලා යනවා දුකින් මිදී යනවා සුපහසුව සැලසෙනවා ඒ නිසා අප්‍රමාදයේ ඇති පුද්ගලයා තමන්ගේ චිත්තසංතානය හානි කර කෙලෙස් දුරු කර ගන්නවා වගේම පිරිසුදු කර ගන්නවා වගේම අනෙක් පුද්ගලයෙකුට වෙන්න තියෙන හානියක් එක්ක වළක්වනවා එහෙම නැත්නම් ආනි නොකර ඉන්නවා මේ විදිහේ ආත්‍යන්තර වශයෙන් සහ බාහිර වශයෙන් අප්‍රමාදයේ ඇති පුද්ගලයාගේ ආනිසංස සිදු වෙනවා මේට අමතරව මේ අස්පනාපිත වර්තමාන වශයෙන්ම Taman වශයෙන් අනුන් වශයෙන් කියන දෙපාර්තවයට ආනිසංස ලැබෙනවා වගේම මතු මැත්තේ දීර්ඝ කාලයක් කුසල විපාක රැස් කරලා දෙනවා ඒ කියන්නේ මේ මොහොත විතරක් නෙවෙයි ඉදිරියටත් මේ විපාක දෙනවා මේ විදිහට එක සුදු කරුණාකර ක්‍රියාවක් නිසා මේ හා සමාන විස්තර රාශියක් අපට දැනගන්න පුළුවන් මේ අප්‍රමාදය ගැන විස්තර වශයෙන් මේකත් වඩා මේ හිතේ පිරිසුදු බව අනන්ත සිදුවෙන හානිය අඩුකම මතු විපාක දෙන ස්වરૂපයේ බොහොම ප්‍රකටයි මේ අක්‍රමාදය දිනුතුන් වෙලා යනවා. අක්‍රමාදය දිනුතුන් වෙලා යනවායි කියලා කියන්නේ දාන අවස්ථාවක් දාන අවස්ථාවක් පාසා හිතේ අර කියන විදිහේ මෛත්‍රී හිතවිලි, කරුණා හිතවිලි, සමහර විටක මුදිතා හිතවිලි ඇති වෙනකොට ඇති වෙනකොට ඒ හිත කල්යත් කල්යත් මේ අර විදියේ මෛත්‍රී කරුණා මුදිතා හිතවිලි නැවත නැවත වතුවීම නිසා ඉවසීමේ ශක්තියක් ඒ හිතට පහළ වෙනවා. වෙන විදිහට කියනවනම් මෙත්තා කරුණා මුදිතා ආ කියන ක්‍රමයක ප්‍රත්‍යවිහරණ ධර්ම ක්‍රමක්‍රමයෙන් හිත ලං වීම නිසා උපේක්ෂා සාගත හිතක් ඒ පුද්ගලයාට ඇති වෙනවා. මේ නිසා අප්‍රමාදී පුද්ගලයා ලෝකයේ විවිධාකාර විෂමතා පවතිද්දී ඉවසීමේ ශක්තිය ඇති කරගන්න පුද්ගලයෙක් බාටපත් වෙනවා. අන්න එහෙම වෙනාට මේක ඇති වෙන්නේ කොහොමද? ඉබේම අහේතුකව පහළ වෙන ඉවසීමේ ශක්තියක් නෙවෙයි. මේ සඳහා හේතු ධර්ම සම්පූර්ණ කිරීමෙන් මොකද්ද හේතු ධර්මයේ දානය දානයේ හේතු ධර්මයේ නිසා අනුන්ගේ සුභ සිද්ධිය බලන ගතිය අනුන් දුකින් මුදවන ගතිය අනුන් සුඛීසෝපත් භාවයට පත් කරන ගතිය දිනු වීම නිසා මේ බුද්ධලයාගේ හිතේ ධාරණ ඉවසන තුරු ශක්තිය වැඩි වෙනවා මේ වැඩි වීම කියන්නේ අප්‍රමාදයේ දිනු භාවයක් ඒක සිදු වෙන්නේ නිතර නිතර දාන ආදී මෛත්‍රී සාගත කරුණා සාගත ක්‍රියා රාශි නිසා මෙන්න මේ විදිහට කරගෙන යන පුද්ගලයාට අනෙක් වෙන සතෙකුට ද්වේෂය නිසා පහරක් දෙන්න හදන වෙලාවක වචනයක් කතා කරන්නට ඉදිරිපත් වෙච්ච වෙලාවක ඒ ඉවසීමේ ශක්තිය දාන මාර්ගයෙන් පුරුදු කළ නිසා ඒ ක්ෂණයේ ද්වේෂයේ ඇති වෙලා තිබියදී කය ක්‍රියාත්මක වෙන්න කලින් වචනයට නැගෙන්න කලින් අප්‍රමාදී වෙන්න පුළුවන් ඉවසීම ඒ ද්වේෂ සහගත හිතවිල්ලක් ද්වේෂ සහගත ක්‍රියාවත් අතර මැදට රින්නවා. ඉඩක් ගන්නවා ඉවසීම කියලා. නැත්නම් අප්‍රමාද බව. මේ නිසා වහා මේ පුද්ගලයාට අවස්ථාවක් ලැබෙනවා මෙච්චරම කට දිව අගත වචනේ ඇවිල්ලා තිබුණත් හිත නොකර ඉන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. නැත්නම් Taman සූදානම් වෙලා හිටියත් කෙනෙකුට හිංසා කරන්න වද දෙන්න යම් කිසි හේතු කාරණා රහිතයක් සහිතව ආදීනව කල්පනා කරලා ඉවසීම කල්පනා කරලා අප්‍රමාදයේ ඉදිරිපත් වෙච්ච නිසා එයින් වළකින්න අවස්ථාවක් ලැබෙනවා. මේක සාමාන්‍ය භාවිත ලෝකයේ තියෙන විදිහට කියනවා නම් සීලය නොකඩී රඳා ගන්නට, තියා ගන්න පුළුවන්කමක් මේ පුද්ගලයාට ලැබෙනවා. මොකද මේ පුද්ගලයා කාලයක් මේ අප්‍රමාදී ධර්මයේ දියුණු කළ නිසා දාන ආදී ක්‍රියාවලින් මෛත්‍රී කරුණා පිළිවෙලින් මේ පුද්ගලයාට රාගය, ద్వේෂය අතින් ආවේග ජනකව ආවත් එක ක්ෂණයක වාසියක් ලැබෙන්නේ ඉඳී තියෙනවා. මොහොතක ඉවසීමක් ලැබෙන්නේ ඉඳී තියෙනවා. ඒ නැගෙන්නා වූ කෙලස් විතික්‍රමණය වෙන්න දෙන්න ඉස්සර වෙලා වචනේත් නැගෙන්න ඉස්සර වෙලා ක්‍රියාවත් නැගෙන්න ඉස්සර වෙලා හිතේ නතර කරගන්න මේක ඉතාමත්ම ජීවිතයක බොහොම වටිනා අවස්ථාවක් ඒ කියන්නේ තමන්ට කාගෙන් මොන විදිහේ හරදරයක්, හිංසාවක්, නින්දාවක්, අපහාසයක් ලැබුණත් වෙන විදිහට කියනවා නම් ඒ විදිහේ කරදරයක්, අංකටොල්ලක්, නින්දාවක්, අපහාසයක් ලැබිලා තමන්ගේ හිත කොච්චර අධිවේගයකටපත් වුණත් දැන් තමන්ට පාලනය කරගන්න බැරි තත්ත්වයට යනකම් වචනයේට ක්‍රියාවට නැගෙන තත්ත්වයට ආවත් අද සතිය නැත්නම් අප්‍රමාදය ඉවසීමේ ධර්මයේ අවසාන දොරටුව ළඟටත් ඇවිල්ලා මතක් කර දීමක් කරනවා අනුකම්පාවේ මෛත්‍රිය. මේක තමයි සිල්වතාට ලැබෙන ධර්ම ආරක්ෂාව. ඔහු අනාතුල කොච්චර වේගයේ ඇවිස්සලා තිබුණත් රාගයෙන් ද්වේෂයෙන් මෙවැනි කටයුත්තක්. ඒ කියන්නේ මේ රාගයෙන් ද්වේෂයෙන් පෙළඹිලා කරන්න හදන හිංසාකාරී ක්‍රියාවක් හිංසාකාරී වචනයක් මට ගැළපෙන්නේ නැහැ කියන தත්ත්වය හිත තුළ රැවදෙනවා. මේ දෙන්නේ පුරුද්ද හැටියට අප්‍රමාදයේ පුරුදු කළ නිසායි, ඉවසීම තිබෙන නිසායි. මේ නිසා මේ පුද්ගලයා සතෙක් මැරීමෙන් වලකින්ට තොරකම් කිරීමෙන් වලකින්ට කාම වස්තුන් තොරකම් කිරීම කියන කාම මිත්‍යාචාරයෙන් වලකින්ට බොරු කීමෙන් හිස් වචන කීමෙන් අරුස වචන කීමෙන් තේලාම්බස් කීමෙන් වලකින්ට කියන කායික වාචික දුස්චරිතයන්ගෙන් වලකින්ට අනික්යන්ට වඩා අවස්ථාවක් ලැබෙනවා මෙන්න මේකත් සිද්ධ වෙන්නේ මෙන්න මේ අප්‍රමාදී ධර්මයේ දියුණු කරගත්ත නිසා මෙවැනි දානයෙන් පුරුදු කරගත්ත මෛත්‍රී චේතනා කරුණා චේතනානුකූලව දිනුනෝ මේ විසීමත් ඒ කියන්නේ යම් යම් දෙයක් කළා දානීය දීලා මේ පුරුදු කරගත් අප්‍රමාදයක් ඊළඟට සීලයේදී සතුන් මැරීමෙන් වැළකී සිටීම බොරු කීමෙන් පොරකම් කිරීමෙන් වැළකී සිටීමෙන් එහෙම නැත්නම් වාරිත්‍ර සීලයෙන් දැඩි කරගත්ත මේ සතිය තමයි විපස්සනාදී ධර්මවලදී යෝගාවචරයට පිළිතුරු වෙන විදිහකට කියනවා නම් පරියංක භාවනාවේදී එන ප්‍රශ්න සියුම් ප්‍රශ්න සියුම් කෙලස් ධර්මයේ පසකතියදී තමන් සක්මනේ ගත කරන මොහොතකදී තමන් ඉදිරියදා කටයුතු කරන වෙලාවේදී තමන්ගේ යෝගාවචර පිරිස එහෙම නැත්නම් කාරක කාරක පිරිසත් සමග කටයුතු කරන වෙලාවේදී මෙවැනි පුරුදු කරපු භාවිත කරපු සතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඉවසීමක් ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් අර පරියන්කයේදී සමහර විටක සක්මනේදී පිරිසු කරගත් ආවර හිත තෙලස් ප්‍රවාහයේ කපල හැරලා ක්ෂණ වශයෙන් හෝ පුරුදු පුහුණු කරගත් ආවර පිරිසුදු හිත නොදැනීම අර අනුන්ගේ අඩුපාඩු නිසා අනුන්ගෙන් Tamanට වෙසිදු වෙන හිරිහර දුක් කරදර නොසලකලිකන් නිසා කෙලෙස මේ කෙලෙසීම නිසා යෝගාවචරය බොහෝ ආපස්සට ඇදගෙන වැටීමක් සිද්ධ වෙනවා. පිරිහී යෑමක් සිද්ධ වෙනවා. මේ පිරිහී යෑම නිසා යෝගාවචරයාට ඒ සංසිද්ධියෙන් පස්සේ ගැටුමෙන් පස්සේ තමන්ගේ හිත ඇවිසීමෙන් පස්සේ විශාල වැඩ රාජකාරියක් ඉදිරියට ඉදිරිපත් වෙනවා හරියට භාවනාව මුල ඉඳලා කරනවා වගේ. මේ කරනකොට හරියන නොහරියන බව එච්චර විශ්වාස කරන්න බෑ මොකද හිතේ කාද ආවේගජනක සැලඹිලි සහිත ස්වරූපේ නිසා. මේ විදිහට යන්ති යෝගාවචරයේ එදිනෙදා කටයුතු වලදී ඒ කියන්නේ චාරිත්‍රාණ ධර්ම චාරිත්‍ර ධර්මානුකූලව අනිත් අනුන් සමග කටයුතු කිරීමේදී ඉවසීම පුරුදු කළා නැත්නම් අත්මාදය වැඩ ගන්නා පුළුවන් අත්මට පුරුදු කළා නැත්නම් ඔහු අර සිද්ධියේ ඉතාමත් ගැඹුරටම බහ ගන්නවා කෙලස් රාශියක්ම රැස් කර ගන්නවා රැස් කරගෙන තමන්ගේ භාවනාව ඉතාම දැඩි ලෙස අලාපාලු කරගන්නවා. මේ නිසා මේ පුද්ගලයාගේ ජීවිතේ නැවත නැවත භාවනා වශයෙන් මුලට යන්න සිදුවෙන නිසා ක්‍රමක්‍රමයෙන් සැක පහළ වෙන්න පටන් ගන්නවා. මේ සැක පහළ වෙන්න සැක පහළ වෙන්න Taman තුල තිබුණා වූ ශ්‍රද්ධාව පිළිහෙන්න පටන් අර ගන්නවා. ඒ පුද්ගලයාට එතකොට මේ භාවනාව එපා වීම, නීරස වීම ක්‍රම වශයෙන් ස්ථානීය වශයෙන් ගුරුවරයා වශයෙන් ඉපා වීම සිද්ධ වෙනවා. මේ නිසා ඔහුගේ භාවනා ජීවිතයේ අර සරුගුණ ජීවිතය සෝදාපාලුවකට අහු ඒ වෙන්නේ පරියන්කේ දෝෂයක් නිසා නෙවෙයි. සක්මනේ සමාධියේ දෝෂයක් නිසා නෙවෙයි. එදිනෙදා කටයුතු වලදී සති සංවරය නැති නිසා එහෙම නැත්නම් සිදුවෙන සත්‍යියකදී Tamanගේ කල යුත්තේ Taman තේරුම් ගන්න මතක් කරගන්න සතියක් නැති නිසා නොකල යුත්තේ නොකර සිටීමට සතියක් ඉවසීමක් නොමැති නිසා වහාම අර අනවශ්‍ය දේවල් කිරීමෙන් නොකළ යුතු දේ කිරීමෙන් සහ කළ යුතු දේ නොකිරීමෙන් විශාල හානියක් සිදු කර ගන්නවා. ඒ නිසා අප්‍රමාදී ධර්මයේ දානමය වශයෙන් පුහුණු කරන්නේ ඊට වඩා උතුම් වූ සීලමය ධර්මයකට යාදෙන ස්වરૂපයටයි. නැත්නම් පුරුදු වෙනවා නම් නිරෝගීව පුරුදු කරනවා නම් අප්‍රමාද ධර්ම සීලය තුළින් ඒක ඉබේම අන්සතුන්ට හානි නොකිරීම තුළින් සුභ සාධනය සැලසීමට අන්සතුන් දුකින් මිදීම තුළින් කරුණා ධර්මයේ දිනු කිරීමට සීලයට හේතු වෙනවා ඒ විදිහට සීලය මාගේ තමන්ගේ කාය වචන පිරිසිදු කර ගැනීමෙන් භාවනා ජීවිතයේදී තමන් ලබා ගන්නා වූ සමාධිය කල් අල්ලල යන විදිහට නොකැදී නොබිඳී පවත්වාගෙන යන්න උදව් කරනවා ඒ නිසා මේ අප්‍රමාදයේ අර විදිහට ලෝකයක් සමග සම්බන්ධ වෙලා දාන ආදී ක්‍රියාවලින් සීල ආදී විරමණ ධර්ම වලින් දිනු කරගෙන දිනු කරගෙන යන්නේ මෙන්න මේ ආකාරයට භාවනාවේදී ඉතාමත්ම සියුම් විදියට තමන් දිනු කරගන්නා වූ සීල සමාධි ධර්මේ සති සමාධි ධර්ම අඛණ්ඩව පවත්වාගෙන යන්නයි මේ නිසා අප්‍රමාදී ධර්මයේ යෝගාවචරයේ කොට ඇති සම්බන්ධය ඇති පරෝජනය ඉතාමත්ම පැතිරිච්ච දෙයක්. අරමුණකට හිත නැංවීමේදී මේ අරමුණ විශේෂයි පහළ වෙන්න පුළුවන් වූ ද්වේෂය වෙනවා. අප්‍රිය අරමුණ ඒ අවස්ථාවේදී මතක් කරලා දීමත් ඒත් මේ සතියේ කටයුත්ත. යම් අවස්ථාවක අරමුණ විශේෂ කැමැත්ත ප්‍රේමනාප භාවයේ පහුවෙලා ඒකට අහුවෙලා තමයි හිත මනාප භාවයට වැටිලා නතර වෙනවා නම් ඒක මතක් කරලා දෙන්නේ අප්‍රමාදයෙන්. ඒ නිසා අප්‍රමාදයේ භාවනාව නිරෝගීව වඩා දෙන ගතියකුත් තියෙනවා. නිරෝගී වර්ධනයකට අත්උදව් දෙන ගතියකුත් තියෙනවා. ඒ වගේ එදිනදා කටයුතු වලදී Tamange ඇඟ බේරගෙන. මේ කියන්නේ සාමාන්‍ය මේ මස් ඇඟ නෙවෙයි, ಗುಣ ශරීරය. Tamange ಗುಣ ශරීරයේ බේරාගෙන කටයුතු කරන්න නම් කලියුත් කිරීමෙන් ඒ කියන්නේ විනය කර්ම සංඝ කර්ම වත් පිළිවෙත් ඒවා කරන්නත් අප්‍රමාදයේ උදා වෙනවා නොකල යුත්තේ නොකිරීමට අනවශ්‍ය දේවල් වල අනවශ්‍ය ස්ථානවල කතා නොකිරීම අනවශ්‍ය දේව විදිහට Tamange කලිසරකම් ප්‍රවැත්වීම ආදී නොකල යුතු දේ නොකිරීමට අප්‍රමාදයේ මේ විදිහට උදා වෙනවා මේ නිසා යෝගාවචරයන් වතේ අප්‍රමාදයේ යෙදෙන විවිධාකාර ස්ථාන ධර්මානුකූලව සාකච්ඡා කිරීමෙන් තමන්ගේ භාවනාවට බොහෝම උදව් උපකාර ගන්න පුළුවන්. මේ නිසා බණ පොත්වල අපේ ආචාර්යයන් වහන්සේලා මේ අප්‍රමාදය කොටස් වලට කඩලා පෙන්නනවා. ඒවා යෙදෙන ස්ථානේ පෙන්නමින් යෝගාවචරයට ආදර්ශ සපේනවා. අප්‍රමාදය කොටස් දෙකකට වෙන් කරනවා. කාලපක්ෂ අප්‍රමාදය සහ කාරක අප්‍රමාදය කියලා. කාලපක්ක අප්‍රමාදයේ කියලා කියන්නේ යම්කිසි කාරණාවක් අරමුණක් සංසිද්ධියක් ඉදිරියට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී Taman අප්‍රමාදීව සිටිය යුතු බව තමයි මෙනෙහි කරලා දෙනවා. ඒක බොහොම වැදගත් මොනම දෙයකින්වත් දෙරිලා කටයුතු කරන්නට Taman කවුද කියන එක Tamanට මතක් කරලා දෙනවා. මේක සාමාන්‍ය ක්‍රියාත්මක අප්‍රමාදයට කලින් සූදානම් කිරීමක් නැත්නම් අනතුරු ඇඟවීමක් කරන අප්‍රමාදය. මේ ළඟට කාරක අප්‍රමාදය. අර විදියට මතක් කරලා දුන්නට පස්සේ හිතට දැන් මම සතිමත් විය යුතුයි කියන සතිය එළඹ සිටියට පස්සේ කල යුත්තේ කිරීමටත් නොකල යුත්තේ නොකිරීමටත් කාරක අප්‍රමාදය උදව් වෙනවා. මේ නිසා මේ අප්‍රමාදයේ අප්‍රමාදයේ වැඩ කරන ආකාර දෙක යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ. උදාහරණයක් විදිහට දානීය අවස්ථාවක් එළඹිච්චි නැත්නම් දානයක් දී ගන්න අවස්ථාවක් එළඹිච්ච වෙලාවක මේ පුණ්‍ය ක්‍රියාව විශේෂයි මතක් කර දීම මට මෙන්න දානයේ සඳහා අවස්ථාවක් එළඹුණා කියලා මතක් කර දීම මෙන්න මේ කාලපක්ක අප්‍රමාදයේ වශයෙන් සඳහන් කරනවා අන්‍ය විදිහට මතක් වුණාට පස්සේ ඒ අවස්ථාවට අවශ්‍ය කරන දස දාන වස්තුවෙන් සුදුසුක් තෝරලා ඒ පුද්ගලයාට සකස් කළ ශ්‍රද්ධාවෙන් පිළිගැන්වීම කාරක අප්‍රමාදයෙන් කරලා දෙනවා. මේකෙන් මුදුන් මතු පිටින් බලනකොට නම් තියෙන්නේ අර මතක් කර දීම නෙවෙයි බරපතල කාර්ය විශේෂම දානයකදී කාරක අප්‍රමාදයයි ඒ දේ ක්‍රියාවට නැංවීමයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පුද්ගලයාට ඒ දේ කරදීමේ සක්කච්ඡකාරීකම ආදී ධර්මතාවයන් කාරක අප්‍රමාදයේ වශයෙන් ගන්නවා එහි බරපතලකමක් කියනවා. එහෙම නැත්නම් මේ දෙකෙන් කාලපක්ක අප්‍රමාදයේ කාරක අප්‍රමාදයේ කියනවා මේ අප්‍රමාද කොටස් දෙකෙන් සීලාදී කළ යුතු කටයුතු වලදී කාලපක්ක අප්‍රමාදයට වඩා කාරක අප්‍රමාදයේ බොහොම ප්‍රකටයි. කරන දේ බොහොම ප්‍රකටයි. මොකද සීලය කියලා මේ දානය කියලා කියන්නේ චාරිත්‍ර ධර්මයක් නිසා. නමුත් සීලය ආදී වාරිත්‍ර ධර්මයකට පැමිණෙනකොට මේ தත්ත්වයේ සියුම් භාවයකටපත් වෙනවා. සියුම් භාවයකටපත් වෙනවායි කියලා කියන්නේ මෙතන නොකල යුත්තකුයි තියෙන්නේ. සතුන් නොමැරීමකුයි, තොරකම් නොකිරීමකුයි, කාමයේ වර්ධා නොහැසිරීමකුයි, වචන රාලු වචන, බොරු වචන ආදී නොකටයුතු වචන නොකිරීමකුයි. ඒ නිසා අවස්ථාව එළඹෙනකොට අපිට ඒ බව මතක් වුණේ නැත්නම් මම මෙවැනි පුද්ගලයෙක්ට යෝගාවචරයේට මට මෙවැනි කායික දුෂ්චරිත වාචික දුෂ්චරිත නොකලපෙන්නේක මට තරන් වන්නේ කියන එක මතක් වුණේ නැත්නම් අර දේ ඉදීම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි සංසාර පුරුද්ද කියලා කියන්නේ කෙලස් පුරුද්ද කියලා කියන්නේ ඉබේම අකුසල පැත්ත ප්‍රකට වෙන බව. අකුසලය ඉදිරියෙන් ගමන් කරන ස්වરૂපේ. මේ නිසා හොඳේ පෙරහුරුවක් නැත්නම් හොඳ පදණයකින් තමයි මතක් කරලා දුන්නේ නැත්නම් ඉබේම වගේ මේ සතුන් මැරීමේ කටයුතු, සොරකම් කිරීමේ කටයුතු, කාම වස්තුන් සොරකම් කිරීම කියන කාමයේ වරදවා හැසිරීම වචනය ගැන කතා කරනවා නම් ඊටත් වැඩිය සියුම් බොරුවක් කියන කියන එක හිස් වචනයක් කතා කරනවායි කියන එක පරිවර්තනයක් කතා කරනවායි කියන එක කේලම් බසක් කියනවායි කියන එක කටේ තොලේ නොගෑවි සිදුවෙන්න ඉඩ තියෙනවා. මොකද යෝගාවචරයා යෝගාවචරයේ බව මතක් කරලා දෙන්නේ තමන් දානියෙන් සීලයෙන් ඊටත් වඩා උතුම් වූ භාවනා වශයෙන් දිනු කිරීමට තරම් අප්‍රමාදය මුතුනින් තබා සලකන පුද්ගලයෙක් බව මතක් කර දීම සිදු නොවීම නිසා සංසාර පුරුද්ද ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් තමන් මෙල මේ ජීවිතේ පුරුදු කරගත්තා වූ ලාමක බොල් පුරුදු අනුව මේ කටයුතු සිද්ධ වෙන්න යනවා. ඒ පුද්ගලයාගෙන් වෙන්න පුළුවන් හානිය නැත්නම් ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ චිත්ත සංතාණයට වෙන්න පුළුවන් හානිය ප්‍රමාණ කරන්න බෑ. මොකද හේතුව අනාරක්ෂිත ස්වરૂපය. මොකට වැටහෙන්නේ නැහැ මම මේ විශ්දේ නොකල යුතුයි. මම මේ දේ නොකිය යුතුයි කියන එක මතක් කරලා දෙන වතහා දෙන කාලපක්ෂ වූ එනත්තම් පෙරාතුම මතක් කර දෙන්නා වූ අප්‍රමාදේ නැති නිසා. ඒ නිසායි අද යෝගාවචරයන්ගේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ සීලේ ප්‍රතිත්ථාය කියන විදිහට සීලයේ පිහිටලා මිසක් මේ සමාධි ධර්මයකට පදනම සැලසෙන්නේ නැහැ, yaadෙන්නේ නැහැ කියන එක කියලා දෙනවා. මොකද අපි සමාධියකදී හිතේ පුළුවන් තරම් මේ අරමුණට හිත නැංවීම වශයෙන් මේ අප්‍රමාදයේ සියුම් ලෙස වඩනවා. නමුත් එදිනෙදා කටයුතු වලදී දිනචර්යාව තුළ තමයි චර්යාවේ කළ යුත්තේ කිරීමෙහි නොකළ යුත්තේ නොකිරීමෙහි වාරිත්‍ර සීලයෙහි රැකෙන්නේ නැත්නම් ආරක්ෂා කරන්නේ නැතිනම් අර වැඩෙන්නා වූ අප්‍රමාදය අර වැඩෙන්නා වූ සමාධිය කිසිම හවුහරණක් නැති අසරණ භාවයකටපත් වෙලා නැවත නැවතත් කැඩි කැඩි යනවා. ඒ නිසා යෝගාවචරයට අර කලින් කිව්වා වගේ වැඩි කල නොගොස් මේ ක්‍රමය පිළිබඳ විශ්වාසයේ ඇදෙන ස්වરૂපය කුසල ඡන්දෙ පිළියෙට ගන්නවා. ඒක විශාලම ආලාභයක්. බුදු ජීවිතයකට වෙන්න පුළුවන් විශාලම ආලාභයක් තමයි මේ ශ්‍රද්ධාවේ පිරිහීම. සෑම කුසලයකටම මුල් වෙන්නා වූ කුසල ඡන්දය එයින් ගෙවියන. වැඩක් කරගෙන යාමේ හැකියාව නැතුව යනවා. මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ දාන අවස්ථාවේදීට වඩා වෙනස් ස්වરૂපයකින් මේ අප්‍රමාදය යෝගාවචරයට උදව් කරනවා සීල අවස්ථාවේදී සීල අවස්ථාවේදී මේ අප්‍රමාදයේ කොටස් දෙක කාලපක අප්‍රමාදයේ කාලකපක අප්‍රමාදයේ වශයෙන් කාරක අප්‍රමාදයේ වශයෙන් නැත්තා වූ මේ කොටස් දෙකේ කාලපක අප්‍රමාදයේ ඇති වටිනාකම බොහෝමයි මේක සාමාන්‍ය ලෝක ධර්මයක් විදිහට අපි කල්පනා කරලා බලනවා නම් කෙනෙක් වැරද්දක් කරන්නේ කෙනෙක් අතින් Tamanට හෝ කෙනෙක් අතින් ලෝකයට හෝ වැරද්දක් සිදු වෙන්නේ කොහොම තුල කාලපක්ක අප්‍රමාදයක් නැහැ කාරක අප්‍රමාදයක් නැහැ. ඔහු ප්‍රධාන වශයෙන්ම මේක වැරද්දක් බව දන්නේ නැහැ. දෙවෙනි එක මේ වැරද්ද දැනගත්තත් නැත පිළිමේ ශක්තියක් ඔහු තුල නැහැ. අපි එහෙම තියේදී ඒ කියන්නේ යමෙක් වැරද්දක් සිදු කරද්දී ඒ පුද්ගලයාට උපදෙස් දෙන්න යනවායි කියලා කියන්නේ මුنين නවපු කලයකට වතුරක් කරනවා වගේ වැඩක්. මොකද මේ පුද්ගලගේ හිතේ සූදානමක් නැහැ. මේ පුද්ගල අදහන්නේ නැහැ මේකෙන් මට හානියක් වෙනවය, අනුන්ට හානියක් වෙනවය, පස්සුපස්සේ නරක විපාක දෙනවය කියන නොදහන්න නොඅදහන ගතිය නිසා ඔහුට ඒ අවස්ථාවේ කරුණු ගන්නන්ට යනවයි කියලා කියන්නේ අරිතත් වඩා අප්‍රමාදී ප්‍රමාදී ස්වරූපය. ඒක නිසා මේකෙන් තමයි ආදර්ශය ගන්න ඕනේ. ආදර්ශය ගන්නකොට තමන් අනුන් කෙරෙහි කටයුතු කරනකොට අපි කොච්චරනම් සංවේදී වෙන්න ඕනද? මා මේ කරන ක්‍රියාවෙන් මගේ හිතේ කෙලෙස් නොදීවා කියන මූලික කාලපත්ත අප්‍රමාදයේ යෝගාවචරය අතුර ක්‍රියාත්මක වෙන්න ඕන. දෙවෙනි එක ඒ විදිහට හිත කෙලෙසුණත් මගේ හිත කෙලෙසුණත් තරහව ආවත් ආශ්‍රය කර්මත කාරක අප්‍රමාදයේ ඉදිරිපත් වෙන්න ඕන. මෙන්න මේ දෙක රැකුණොත් තමයි තමන් වශයෙන් කෙලසුණත් අනුන්ට ඒක නොපෙන්වා ලැජ්ජාවෙන් බයෙන් පිටිපස්සට වෙලා මේ අකුසලේ නොකර සිටිනවා නම් තමයි මෙන්න අප්‍රමාදයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන්නේ එහෙම නැතිනම් අප්‍රමාදයේ අංග තුන සම්පූර්ණ වෙනවා තමන් පිළිහෙන්නේත් නැහැ අනුන් පිළිහෙලන්නේත් නැහැ මතු මතේ අකුසල විපාක බුද්ධ විඳින්නෙත් නැහැ මේ නිසා යෝගාවචරය සීලයක් රැකීමේදී වෙන විදිහට කියනවා නම් වාරිත්ව ධර්මයක් විරමණ ධර්මයක් රැකීමේදී ඒ යෝගාවචරය ආරස්සා කරන අහවහරණක් ලබා දෙන තමන් මෙතෙක් රැකගෙන ආපු ගුණ ජීවිතය ආරක්ෂා කරන ධර්ම අපි දන්නා මුලින්ම අප්‍රමාදයයි ඒකෙම ප්‍රධාන කොටස වෙන්නේ මෙන්න මේ කාලපක්ඛ අප්‍රමාදය මේ කාලපක්ඛ අප්‍රමාදය කියලා කියන්නේ ඉබේම පුරුද්දට වගේ තමයි මම සතුන් නොමරන්නෙක් මේ කියන එක හිතේ පැදියම් වෙච්ච ස්වරූපය. තහවුරු වෙච්ච ස්වරූපය. ඒ වගේම මම සොරකම් නොකරන්නෙක් මේ කියන නොකරේ යුක්තකි කිරීමට නොගැලපෙන්නේ කියන හිති අදිෂ්ඨාන. ඒ වගේම කාම වස්තු පරිභෝග කිරීම උපභෝග පරිභෝග වශයෙන් කාම ආධිකව නැත්නම් වස්තුකාමයට ලොල්ලගත කරන කාම කාම වස්තු සොරකම් කරන කාම මිත්‍යාචාරයේ නොකරලේ යුතු නොකරන තරම් වූ බුද්ධලේඛ කියන වට අදිෂ්ඨාන. මේක මේ හුඟක් වෙලාවට පිච්ච සීල අනුගමනය කරගෙන ප්‍රාතිමෝක්ෂ ධර්මයේ නැත්නම් සාමනීර සීල ආරක්ෂා කරන අයට සමහර විටක බොහෝ ප්‍රකට දෙයක් ඒ වගේම නැවත නැවත මතක් නොකළ යුතු ධර්ම දෙයක් උනත් වචනය පිළිබඳව කතා කරනකොට නම් ඉතාමත්ම ප්‍රකටයි. ඉතාමත්ම අදාළයි. මම බොරු කියන තරම් වෙන්නේ නැති පුද්ගලයෙක් මම බොරු නොකියමි කියන අදිෂ්ඨානයේ නිතරම යෝගාවචරයාගේ හිත තුළ කාලපක්ක අපමාදේ වශයෙන් පිහිටලා නැතිනම් ඔහුට අමාරුයි අවස්ථාව පැමිණිච්ච වෙලාවට බොරුවෙන් වරකි මේ තත්ත්වයේ ඊකාත්ම සියුම් හිස් වචන කතා කමකට නැති හේතුමකට නැති කතා නොකිරීමෙන් පාඩුවක් නොවෙන්නා වූ වචනේ කතා කිරීම ඒක අපාගාමී අක්ෂල කර්මයක් කියලා ගන්නේ නැත්නම් අදහන්නේ නැතිනම් කොහොම අමාරුයි යෝගාවචරයට කතාව නොකර සිටීම. යම් කිසි යෝගාවචරයකට ඒ කියන විදිහට වචනයේදී මම අප්‍රමාදී වෙන්න ඕනේ. මගේ අදිස්ථාන වශයෙන්ම මූලිකවම ඒ මම වරදින්න ඕනේ කියන අදිස්ථානයේ තියනවනේ අදම වෙලාවේ තමයි විහිළුවට සැහැල්ලුවට කතා කරන වෙලාවක මතක් වෙලා හිතින් දිනනවා ගැලපෙන්නේ නැහැ. මේක මම නතර කරගත යුතුයි කියලා. අන්න එතකොට තමයි කාරක අප්‍රමාදේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතිනම් කාරක අප්‍රමාදයට ක්‍රියාත්මක වෙන්න ඉඩක් නැහැ. මොකද මතක් කර දීමක් සිදු කරන්නේ නැහැ. Taman අතේ සිදු වෙන්නේ වැරද්දක් කියලා. ඒ වගේම තමයි පරිවචන, කලු පරිවචන, අනුගේ හිත් දෙන වචන, ඒ වගේම තමයි බිඳවන වචන. මේ වචන කතා කිරීම මට ගැළපෙන්නේ නැහැ කියන මූලික පිළිගැනීමක් මූලික ඇදහිීමක් යෝගාවචරයට නැත්නම් ඔහු හිතන්නේ ඊටාත්ම අනාරක්ෂිත භයානක ප්‍රදේශයක භයානක ශේත්‍රයක කොට ගන්න අමාරු තත්යකයි ඉන්නේ ඒ නිසා ඒ කුජලයකට යම් අවස්ථාවක ගුරු උපදේශ නිසා හෝ මේ තමන්ගේ මේ සීල සමාධිය රැක ගැනීමේ අදහසින් හෝ මම මේ ආදී ක්‍රමවලට ඇත්තා වූ මූලික වූ කාලපස්ස අපමාදයේ පීතිය යුතුයි කියන අදිස්ථානය සද්ධායෙන් පිළිගත්ත වෙලාවට ඇදහිල්ලෙන් පිළිගත්ත වෙලාවට ඔහුට විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා හිතට මින්මනට අර පුරුදු තාලෙට හිතට අනායාසයෙන් කෙලෙසෙන දොරක් වසා ගැනීම. ඒ නිසා ඒ පුද්ගලයාට ඒ ක්ෂණයේ වශයෙන් තමන්ගේ හිත පිරිසුදු වීමෙන් හානි නොවීමෙන් ආනිසංස ලබනවා. ඒ විතරක් නෙවෙයි ඒ පුද්ගලයා ඒකට වසා ගැනීම නිසා අනන්ත අප්‍රමාණ කෙනෙකු කෙනෙකුට එක්ක තිබුණු ගෝසාව නතර වෙලා නැත්නම් කටුක භාවය ගොරෝසු වචන ඇහිීමෙන් සිදුවෙන හානිය නැතිලා. ඒ විතරක් නෙවෙයි සංසාරේ මතුමැත්තේ බොහෝම කාලයක් විපාක ලැබෙනවා. සුභ විපාක ලැබෙනවා. මේ විදිහට කාලපක්ක වශයෙන් සහ කාරක වශයෙන් ඇත්තා වූ අප්‍රමාදය සීලයට ක්‍රියාත්මක වෙනවා. යම් විදියකට කෙනෙක් මේ කරුණ තේරුම් අරගෙන ඒක භාවනා කරන කෙනෙකුට නැත්නම් ගැඹුරින් අල්ලාගත් කෙනෙකුට හැර එසේ මෙසේ කෙනෙකුට මේක සාමාන්‍ය රැක ගන්න අමාරුයි කියලා මේක ගැඹුර තේරුම් අරගෙන ලං කරගත්තොත් ඒ අනුව ඒ පුද්ගලයා කය වශයෙන් විස්තරිත වලට නොයෝදා කය පිරිසුදු කරගන්නට පහසු කරගත්තොත් වචනය පිරිසුදු කරගන්න පහසු කරගත්තොත් වැඩි කල්යන්ට ඉස්සෙල්ලා ඒ පුද්ගලයාට ආචාර ධර්ම වශයෙන්ම තමන්ට අනුන්ගෙන් ආරක්ෂා ලැබෙන්න පටන් ගන්නවා. අනුන් උතුම් කොට සලකන්න පටන් ගන්නවා. සීලවන්තයෙක් කියන නම ඇති වෙන්න පටන් ගන්නවා. මේ නිසා සීලවන්තයෙකුට ලැබෙනා වූ ආනිසංස ඔහුට ලැබෙනවා. වෙන විදිහකට කියනවා නම් උඟ දෙනෙක් අහලා තියෙන මේ ධර්ම පාඩය ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන ධර්මයේ ඒකාන්තයෙන්ම ධර්මයේ හැසිරෙන ආරක්ෂා කරනවා කියලා මේ සම්පූර්ණ පරාසයේම අහු වෙන විදිහට ආවරණය වෙන විදිහට මේ ඇති ශ්‍රී බුද්ධ දේශනාවේ යම් කිසි කෙනෙක් සීල ධර්මයේ ආරක්ෂා කරන්නේ නැතිනම් ඔහුට අනුන්ගෙන් දොස් නොලැබීම කියන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් සමාධි ධර්මයේ වශයෙන් නීවරණ ධර්මයන්ගෙන් හිත ආරක්ෂා කිරීම කරන්නේ නැතිනම් කවදාකවත් ඔහුට විවේකයෙන් ලැබෙනා වූ ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් සිතේ කෙලෙස් සම්පූර්ණයෙන් මුළුමඳුරා දැමීම කියන දෙයින් ධර්මයට ආරක්ෂාව දෙන්නේ නැතිනම් ඔහුට කවදාවත් සාන්ත සුඛය කියනා වූ නිවනින් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ ධර්මයේ ආරක්ෂාව ලැබෙන්නේ මේ ධර්මයේ හැසිරෙන්නට. සීලයේ හැසිරෙන කෙනාට සීල ආරක්ෂාව ලැබෙනවා. සමාධියේ හැසිරෙන කෙනාට සමාධි ආරක්ෂාව ලැබෙනවා. ප්‍රඥාවේ හැසිරෙන කෙනාට ප්‍රඥා ආරක්ෂාව ලැබෙනවා. අපි සීලයත් අදුලංශයෙන් ආරක්ෂා කරමින් අපි සමාධියේ ප්‍රඥාවේ ආරක්ෂාව ධර්මයෙන් බලාපොරොත්තු වෙනවනම් ඒක හේතු ධර්ම ඵල ධර්ම නොදන්නාකමේ ලකුණ. ඒ නිසා සීලයේ සම්පූර්ණ ආරක්ෂා වෙනවනම් විතරයි යම්කිසි කෙනෙකුට සීලයෙන් ලබා ගන්න පුළුවන් වූ ආනිසංස ඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට කාලපක්‍ර වශයෙන් අපි පරිස්තර වශයෙන් දැන් අපේ ජීවිතවලට සම්බන්ධ කරලා තේරුම් අරගත්ත මේ අප්‍රමාදී ධර්මයේ අපි දන්නවා අර කලින් දානයේදී සඳහන් කළා වගේම අහේතුකව පැන නගින්නේ නැහැ. ඒ සඳහා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අදිස්ථාන පූර්වකව ඒ කියන්නේ ඡන්ද විරිය චිත්ත මීමන්සා කියන මේ ධර්මතා හතර අනුව කටයුතු කළ යුතුයි. එහෙමනම් දානයේ කුසලතාවයේ දිනු කළ යුතුයි. අනුන් කෙරෙහි මෛත්‍රිය, අනුන්ගේ සුභ සිද්ධිය අතන හිතක් දිය යුතුයි. අනුන්ගේ කිම් මිදවීමේ ගතිය නිතරම මතකයේ තැබිය යුතුයි. අන්නේ වෙන කෙනාට කාලපක්ක වශයෙන් සතුන් නොමරා සිටීමේ අදිෂ්ඨානය ඇති කර ගන්න පුළුවන්. එහෙම කෙනාට සතෙක් මරීමට ඉදිරිපත් වෙච්චි නැත්නම් සතෙක් මරීමට කරුණු කාරණා යෙදිච්ච අවස්ථාවට ලැබිච්ච විතක ඔහුට කාලපක්ෂ අපමාදේ වහාම ක්‍රියාත්මක වෙලා මතක් කර සිටිනවා මෙන්න ගැළපෙන්නේ නැති තරම්. තමන්ට තරන්න වෙන දෙයක්. මෙන්න මේ විදිහට මතක් වීම සමගම ඔහුට තමන්ගේ ගුණ ශරීරයේ මතක් වෙලා මනුෂකම මතක් වෙලා අර දේ සඳහා ලැජ්ජාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ දේ කිරීමෙන් තමන්ට ඇතිවෙනා වූ අනාරක්ෂිත භවයේ භයානකකම මතක් වෙනවා. මෙන්න මේ විදිහට পায়ත පවත ලැජ්ජ වීම, පවත බය වීම පාළියේ හිරියෝතප්ප වශයෙන් සඳහන් කරනවා. මේ හිරි ධර්මය මේ ඕතප්ප ධර්මය බොහෝ විට මෙන්න මේ කියනා වූ අප්‍රමාදයෙන් පෝෂණය ලබනවා. මේ හිරියෝතප්ප ඒ ඕතප්ප කියන ධර්ම දෙක කොච්චරනම් ලෝකයේ සම්‍යක් දෘෂ්ටික ශාසනයේ අගය කරනවාද කියලා කියන්ට ධර්ම දේශනාවලදී බුදුරජාණන් වහන්සේ මේ හිරියෝතප්ප ධර්ම දෙක සුඛ ධර්ම වශයෙන් සඳහන් කරලා තියෙනවා. ආචාර්යයන් වහන්සේලා බණ පොත්වල සඳහන් කරලා තියෙනවා මේවා සුඛ ධර්ම. සුඛ ධර්ම කියලා කියන්නේ සුදු ධර්ම කියලා. අපි දන්නවා ලෝකේ සම්මතයක් විදිහට හොඳ දෙයට සුදුයි කියනවා නරක දෙයට කළුයි කියනවා. සුදු ධර්ම කළු ධර්ම කිව්වහම මේ කියන්නේ යම්කිසි හිතක පවත බයක්, පවත ලැජ්ජාවක් තියෙනවා නම් ඒ හිත කවදාකවත් අකුසල පක්ෂේ භජනය කරන්නේ නැහැ. අකුසල පක්ෂයට යවෙන්නේ නැහැ. ඉබේම කුසල පක්ෂයට ඇදෙනවා. මේක පෙන්නනවා හුඟක් වෙලාවට විද්‍යානුකූලව ඔප්පු කරලා තියෙනවා දැක බලාගෙන තියෙනවා සුදු පාට තලයක් සුදු පාට පෘෂ්ඨයක් සුදු පාට මතු පිටක් වැඩි උෂ්ණේ ලබා ගන්නේ නැහැ උෂ්ණේ පළවා හරිනවා එලවලා හරිනවා කළු පාට දෙයක් තිබුණොත් බොහෝම ඉක්මනට රත් වෙනවා උණුසුම උරා ගන්නවා අන්නේ වගේ තමයි ඉවි ධර්මයේ සහ ඕතප්ප ධර්මයේ කියන මේ ධර්ම දෙක ඇත්තා වූ මේ චෛතසික දෙක ඇත්තා වූ හිත සුදු පාට වෙනවා. ප්‍රසන්න වෙනවා. අකුසලය පළවා හරිනවා. අකුසලේ නැවත පෙරලා හරිනවා. උරා ගන්නා ස්වරූපයක් නැහැ. මේට ප්‍රතිවිරුද්ධ ධර්මයේ වෙන අහිතික අනෝතත්ත්ව කියන දෙකට කන්න ධර්ම කියලා කියනවා. කලපාට ධර්ම කියලා කියනවා. ඒ ආවත බයක්, ආවත ලැජ්ජාවක් නැති ස්වરૂපයක් ස්වરૂපේ ඇති පුද්ගලයා ඉබේම අකුසලයේ උරා ගන්න. අකුසලයට සමීප වෙන ගතියක් තියෙනවා. නැත්නම් අකුසලයේ අනු යන ගතියක් තියෙනවා. හරියට කළු පාට මතු පිටක් තදට ප්‍රශ්නේ උරා ගන්නවා වගේ. එන්නේ වගේ හිතට සිසිල් ගතියක්, පිරිසිදු ගතියක් ඇති කරලා දෙන ධර්මතාවයක් තමයි මේ හිරියෝතප්ප ධර්ම. අන්නේ හිරියෝතප්ප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ මේ කාලපක්ෂ අප්‍රමාදයේ හොඳට සජීවී කෙනාට. මොකද මතක් කිරීම කරලා දෙන්නේ කාලපක්ෂ අප්‍රමාදය. මට මේක තරම් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේක මේ තරම් දුරට දුරදිග ගෙනියලා මාව අපායට එදෙහෙන තරමේ අකුසල කර්මයක දොරක්. ඒ නිසා මම මේ පැත්ත භජනය කරන්නේ නැහැ කියන තරමට යන්න නම් ඒ පිළිබඳ අවදිභාවය, ඒ පිළිබඳව සජීවීකම, එළඹ සිටිකම, විවෘතභාවය ඇති කර දෙන්නේ අන්න අර හේතු සහිතව දිනු කරගෙන ආපු අප්‍රමාදය නිසා. මේ අප්‍රමාදයෙන් දිනු කරලා දුන්නට පස්සේ මතක් කරලා දුන්නට පස්සේ සතුන් මැරීමට බය සතුන් මැරීමට ලැජ්ජාව පහළ වුණාට පස්සේ තමයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ ඒ ඉදිරියේ ඉන්න සතා දිහා මෛත්‍රියෙන් බලන්න, ඉවසීමෙන් බලන්න, කරුණාවෙන් බලන්න. මේ සතා ඉන්න තැනට මමපත් වුණා නම් මට මේ විදියෙන් ආසින් ආවගේ කෙනෙක් ඇවිල්ලා එක පාරටම මාව කිසිම යුක්ති විනිශ්චයක් නැතුව මරලා දැම්මොත් මට පුළුවන් ද ඉවසන්න. එහෙම නැතුව මාසතු වස්තුවක් මම අහක බලන වෙලාවක නොදැයින වෙලාවක මේ විදිහට හොරකම් කරගෙන ගියොත් මේ දැන් Taman මේ කරන්න හදන දේ වගේ මට ඉවසන්න පුළුවන්. ඒ වගේම අනුන්ට දෝෂයක් මොනවා කරන්නදෝ කවුරුහරි සරපරසු වචනෙන් කතා කරන වෙලාවක කතා කරන්න ආපු වෙලාවක Tamanට වැටුණොත් කවුරු හරි මට මේ විදිහට සාරපරුස වචනයක් කතා කරුත් මට ඉවසන්න පුළුවන්ද කියලා ඒ තමන්ම වදයට හිංසාවටපත් කරන්නට සූදානම් වෙන පුද්ගලයාගේ தത്വයට තමන්පත් වෙලා කල්පනා කරගන්න විවේකය මනුෂ්‍යකම ඉඩක් ලැබෙන්නේ නැව නැත්නම් කාරක අප්‍රමාදයට ඉඩ ලැබෙන්නේ අන්න අර කාලපක අප්‍රමාදය දුර්විවෘත කළ දීපු නිසා. එවැනි පුද්ගලයෙකුට ආරක්ෂාව සලසා ගන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා මේ විදිහට කාලපක වශයෙන් සහ කාරක වශයෙන් මේ අප්‍රමාදී ධර්මයේ ක්‍රියාත්මක වෙනකොට ඒ පුද්ගලයාගේ හිත විශාල බියවියුතු අකුසල් ධර්ම රාශියක් එන්ට තිබුණු අකුසල් ධර්ම රාශියක් වැළකීච්ච ස්වරූපයටපත් වීම නිසා අනා ආරක්ෂිත භාවයකට ඇති වෙනවා. හිංසාවකින් වැළකී ගිය ස්වරූපයකටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ එවැනි විදිහට ලැජ්ජ බය ධර්ම පිළිපවාගෙන සතුන් නොමරා සිටීමෙන් අනන්ත අප්‍රමාණ සත්ව පැකලකට අභය දුන්නා වෙනවා. එහෙම නැත්නම් හිංසාව වැළකී යනවා. ඒ නිසා සමහර ඇත්තෝ ලාමක විදිහට කරුණු කාරණා නොදන්නා නිසා කටයුතු කරන ඇත්තෝ කල්පනා කරන ඇත්තෝ කියනවා හිතනවා මතිමතාන්තර පළ කරනවා සත්තුන්ට කැම දීම ආදී දාන කටයුත්ත Taman සීල් රකින්නට වැඩිය බොහොම වටිනවා. අනුන්ට බොහොම පිළිහිට වෙනවා. අනුන්ට මේම මේ ආධාර වෙනවා Taman සිල් රැක්කොත් ඒක Tamanට විතරයි ඒක මහා ආර්ථමාර්ථකාමී ක්‍රියාවක් කියලා. ඒ කියන්නේ ඒ පුද්ගලයෝ මේ විදිහට කර්ණු කාරණා නොදන්නා නිසා. දීම නැත්නම් චාරිත්‍ර කලෙන දේවල් බොහොම ප්‍රකටයි ගොරෝසුයි. නොකරන වාරිත්‍ර ධර්මේ ඒ විදිහට ගොරෝසු භාවයක් ප්‍රකට භාවයක් නැත්නම් ඒයින් වෙන්නේ වෙන්න තියෙන මහා අනතුරක් වළක්වාලීම විතරයි. මේ නිසා බොහෝ ආගම් ධර්මයේ බුද්ධ ආගමෙන් පිට නැත්තම් බුද්ධ ආගම උනත් හරියට නොදන්න කරුණු කාරණා නොදන්න ආනුපුබ්බි වැඩපිළිවෙල නොදන්න ඇත්තෝ මේ විදිහට තර්ක කරනවා අනුන්ට දාන දීම නැත්තම් ඒ දඬු පාලන් හැඳීම් ආදී මේ විදිහේ චාරිත්‍ර ධර්මයේ ආගමික වශයෙන් වටිනවය සුභසිද්ධිය වශයෙන් වටිනවය සුභ සාධනීය වශයෙන් වටිනවය ඒ හා සමානව කල්පනා කරනකොට Taman වශයෙන් කැලේකට රිංගලා Taman වශයෙන් ශූන්‍ය ස්ථානයකටපත් වෙලා කරන භාවනාව සීලය රැකීම ආර්ථමාත්‍රකාමී කියනවා. නමුත් සීලය දික්මලා සමාධියට ගිය කෙනාට නම් ඒ විදිහ විපල්ලාසයේ තිවිලි පහළ වෙන්නේ නැහැ. මොකද ਉਹ දන්නවා මේ අප්‍රමාදය පුරුදු කරන අවස්ථාවේදී අපි අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ දීම්, කැම්බීම් දීම් වශයෙන් අපි මෛත්‍රිය පුහුණු කරනවා, කරුණාව පුහුණු කරනවා. ඒ වෙලාවේදී අපේ හිත පිරිසිදු වෙනවා. ඒ පුද්ගලයාට යමක් ලැබීමෙන් ලාභයෙන් ඒ පුද්ගලයාටත් ලාභයක් ලැබෙනවා. අපි දීර්ඝ කාලයක් විපාක දෙන්න ආව කුසල කර්ම රැස් කරගන්නවා. නමුත් නොකලීත නොකිරීම කියනවා වූ සතෙන් මැරීමෙන් වැළකීම කියන එක අර විදිහේ දානමය කුසලයකට සම්බන්ධ කරන්න අමාරුයි. ඒ වගේම සරකන් නොකර සිටීමෙන් ලැබෙනා වූ ආනිසංස හිංසාව නොපීම කාමමිත්‍යාචාරයෙන් වැළකී සිටීම බොරු කීමෙන් ආදී දේවල් වලින් සිදුවෙනා වූ හේතු ආනිසංස අරකට එක්ක සංසන්දනය කර ගන්න බැරි වෙනවා. ඒ නිසා යෝගාවචරෝ ඒ වගේ කටළු කතාවල් වලට අහු වෙන්නේ නැතුව තමන් කරගෙන යන අප්‍රමාදයේ වඩා දියුණු තියුණු කරගෙන යන විදිහට දානයෙන් පුරුදු පුහුණු කරගත්ත අලෝභ අදෝස චේතනා වගේ මෛත්‍රී කරුණා චේතන වැරදි වැඩ නොකිරීම විශේෂයි. එහෙම නැතිනම් කල යුත්තේ කිරීමට වගේම නොකල යුත්තේ නොකිරීමට යොදවනවා නම් අන්න අර අපේ ධර්ම කතාවේ තේමා වශයෙන් ගත්තා වූ මේ අප්‍රමාදයේ වඩා සියුම් භාවයට දියුනෙනවා. මේ දියුණු වීම නිසා යෝගාචරයට අර කියන ආනිසංස ලැබෙනවා. තමන් වශයෙන් පිරිසුදු වෙනවා, බය නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙනවා, අනුන්ට බය නොදෙන පුද්ගලෙක් වෙනවා, අනන්ත ප්‍රමාණ කුසල විපාක ලබනවා. මේ නිසා මේක විස්තර වෙනවා හොඳට බලන්න පුළුවන් ප්‍රාණඝාතය කියන මුල්ම අකුසල පාව ගැන ගත්තොත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න නම් එහි අංග සම්පූර්ණ නැත්නම් අංග පහක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. ඒ පණ තියෙන සතෙක් වෙන්නතෝනේ Taman පණ තියෙන බව දැනගන්න ඕනේ. ඊට පස්සේ සතා මැරීමේ චේතනාව පහළ වෙන්න ඕනේ. එතනියම සම්පූර්ණ වෙන්නේ නෑ මොකද සතෙක් මරනවා කියන එක එහෙම ලේසි වැඩක් නෙවෙයි. ඒ සතා හොඳට හිර කරලා අල්ලාගෙන ඌට ප්‍රයෝගයෙන් පණ නැති කරන්න ඕනේ. ඒ නිසා ප්‍රයෝග කරන්න ඕනේ. ඊයේ ප්‍රයෝගයෙන්ම මැරලා යන්න. මෙන්න මේ විදිහ අකුසලයක් සම්පූර්ණ වෙන්න පියවර රාශියක් චේතනා වශයෙන් මුලින් පහු වෙනකොට කායික වාචසික වශයෙන් විතික්‍රම වශයෙන් ගොරෝසු වශයෙන් පැතිරලා යනවා. යම් කිසි යෝග අවශ්‍යයකට පවතිනවා නම් කාලපක්ක අප්‍රමාදයේ ඒ යෝග අවශ්‍යයට අර මුල් චේතනා පහළ වෙන වෙලාවෙදීම සතෙක් බව දැන ගැනීම සත් පණතිවීම සතෙක් බව දැන ගැනීම චේතනා පහළ වීම කියනකොටම අවස්ථා කීපයක් ලැබෙනවා Taman තුල හිරියෝපෝතපාදී ධර්මයේ පහළ කරගෙන මේ සතාගේ தത്വයට මමපත් වුණා නම් මම කැමති වෙනවද මට පුළුවන් ද ඉවසන්ත මේ මරණය අන්න එහෙම කල්පනා කරනකොට ප්‍රයෝග කිරීම විශේෂයට වීතික්‍රම වෙනවා වෙනුවට Taman විශේෂයි හිරියෝතප්ප කියන ධර්ම දෙක පිළිගන්න. හිරියෝතප්ප ධර්ම දෙක පිළිගත්තු තැන පටන් හිතට හවුහරණක් ආරක්ෂාවක් ලැබෙනවා. අපි අප්‍රමාදය ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත අප්‍රමාදයෙන් නිපන්නා වූ ධර්මයක් තමයි ආරක්ෂාව. ආරක්ෂපච්චපට්ඨාන. මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. හිරියෝතප්ප ධර්ම පිළිතනව පිළිතීම නිසා Taman ඒට බය වෙනවා, ලැජ්ජ වෙනවා. ලැජ්ජා වීම නිසා නොකර හරිනවා. නොකර හැරීම නිසා Tamanගේ හිත කාය වචනේ කෙලෙසෙන් තිබුණ අවස්ථාව වලකිනවා සතාට અભේදානෙ දුන්නා වෙනවා. මේ විදිහට එක සිල්පදයක් රැකීමෙන් එක සිල්පදයක් විග්‍රහ කිරීමෙන් අපිට මෙච්චර පිරිසුදුකමක් මෙච්චර ධර්ම රාශියක් ලබා ගන්න පුළුවන් ආනිසංස රාශියක් ලබා ගන්න පුළුවන් සිල්පදේ රැකීම. එහෙමනම් කල්පනා කරන්ද පංචිල්පද පහ රැකීමෙන් මිනිස්සේ කොච්චරනම් නියම මිනිසෙක් බවටපත් වෙනවා. මේ නිසා මේ පිරියතප්ප ධර්ම දෙකට කන්න ධර්ම සුඛ ධර්ම වශයෙන් අහිරිකානෝ තත්ත්ව ඛණ්ඩ ධර්ම වශයෙන් උත් හිරියෝ තත්ත්ව ධර්මයේ සුඛ ධර්ම වශයෙන් උත් පෙන්වන බුදුරජාණන් වහන්සේ මේ හිරියෝ තත්ත්ව ධර්ම දෙකට ලෝකපාල ධර්ම වශයෙන් සඳහන් කරනවා. අය පවසිතුවෙන්ට එහෙම නැත්නම් සීලයේ බිඳෙන්ට පෙර ආතුවම ඒ පුද්ගලයාට කාලපක්ඛ වශයෙන් අප්‍රමාදයේ පිහිටනවනම් ඒ පුද්ගලයා ඉදීම පාලනය වෙනවා. ඒ පුද්ගලයා තුළ හිරියෝ තත්ත්ව ධර්ම පිහිටීම නිසා ඒ බුද්ධලයා සාර ධර්ම පැත්තට, මානව ධර්ම පැත්තට, පිටවාදී ධර්ම පැත්තට ඇදලා යනවා. ආයෙ පිටිපස්සෙන් කවුරක්වත් ඉඳලා දඬුවම් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. පිටියෝතප්ප ධර්ම පහළ වෙනවා. වචනේ ක්‍රියාවටත් මෙච්චරයි. මේ නිසා අද ලෝකේ ඇති වෙලා තියෙන මේ විපල්ලාස වලට ප්‍රධානම හේතුව මෙන්න මේ කියන පිටියෝතප්ප ධර්මය නැතුව යනවා. පිටියෝතප්ප ධර්ම ආචාර ධර්ම පද්ධතියෙන් අයින් කරලා ලෝකේ පාලනය කරන්න හදනවා. ඒ ධර්ම අයින් කරලා අනිකුත් කාම වස්තුන්ගේ දේවල් සම්පූර්ණ කරන්න හදනවා. මේ නිසා කාමදාකවත් මේකේ පාලනයක් ලබා ගන්න අමාරුයි. ඒ වගේම ලෝකීයතාව පිරිසිදුකම රැක ගන්න බැරුව යනවා. ඒක හැම වෙලාවෙදීම රාගය, කාමයේ ආශ්‍රය කරන එයින්ම මුසපත් වෙන, තෙත් වෙන ලෝකයක් බාටපත් වෙනවා. මොකද මේ කියන මූලික හිතියෝතප්ප ධර්ම නැති නිසා ප්‍රධාන වෙන්නේ ඒකට හේතුව අප්‍රමාදේ කාලපක්ෂ අප්‍රමාදේ නැති නිසා මේ නිසා පිළිවෙතප්ප ධර්ම පිහිටන්ට හේතු වෙන අප්‍රමාදය මේ පැත්තෙමුත් අපිට තේරුම් ගන්න පුළුවන්. තවත් ලකුණක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ප්‍රමාදී ධර්ම නිසා පහළ වෙන්නා වූ පිළිවෙතප්ප ධර්ම වලට දේව ධර්මයේ වශයෙන් හඳුන්වනවා. යම්කිසි පුද්ගලයෙක් යම්ම ස්ථානයක ජීවිතයේ යම්ම සංදි ස්ථානයකදී තේරුම් අරගත්තොත් දානයෙන් ලබන අප්‍රමාදයෙන් දානය පැවැත්වීම දානයට අප්‍රමාද වීමෙන් ලැබෙන කුසල් සීලයට අප්‍රමාදයෙන් ලැබෙන ඊට වැඩිය ප්‍රණීතතර කුසල් තේරුම් අරගෙන මේකට හේතු වෙන අප්‍රමාදය දැඩිව වඩන්ට නොකඩා වඩන්ට අදිස්ථාන කරගත්තොත් අවකට අකුසලයකට දුස්චරිතයකට පෙරාතුවම මේ අප්‍රමාදයේ පිහිටන තරමට අදිෂ්ඨාන සත්‍ය දිනු කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා පිළිහෙන්න තිබුණු තැනින් වැළකෙනවා. ඒ විතරක් නෙවෙයි අනික් සංගේ මෛත්‍රියට කරුණාවට භාජනය වෙන පුද්ගලයෙක් වාටපත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සම්මුති දේව තත්වයට මේ පුද්ගලයා ගෙන්නේ. එහෙම නැත්නම් රාජ්‍ය පාලන පිරිස් පාලන තත්වයකට ඉදිරියටපත් කරනවා. මේ නිසා මේ පුද්ගලයාගේ தত্ত্বය එnte ente ente ente දියුණු භාවයටපත් කරනවා. ඒ තරම් මේ අපිට නොදැනි අපතුල මේ ක්‍රියාත්මක වන්නා වූ සුක්ඛපක්ඛ වශයෙන් ලෝකපාල වශයෙන් සඳහන් වෙන මේ ධර්මයේ දේව ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒකටත් මේ හේතු වෙන්නේ මේ කියනා වූ අප්‍රමාදය. මේ විදිහට අප්‍රමාදය දාණයෙන් පුරුදු කරලා දාණයෙන් පුරුද්දක් වශයෙන් නැවත නැවත කිරීමෙන් මෛත්‍රී කරුණාවට ඉඩ තබා ගැනීමෙන් ඉදිරියට යනකොට සීලේ අවස්ථාව බොහෝමත්ම මේක අත්හදා බලන්න පුළුවන් තරම්. ඒ විතරක් නෙමෙයි අනුන්ට ආනිසංස ඉතාමත්ව ප්‍රකටව පැතිරෙන අවස්ථාවක්. මේ නිසා සීලෙන් එහාට ඒ පුද්ගලයා ආධ්‍යාත්මික ජීවිතයක දැසගත්තා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. නැත්නම් සීල ශික්ෂාවට පත් වෙච්ච කෙනෙක් යෝගාචරයේ භික්ෂුවක් කියලා කියන්න පුළුවන්. බහැගත්ත කෙනෙක් විතරයි මේ වගේ ඉගොල් වෙන්නේ. ගොඩ ඉඳගෙන දැඟලුවාට ගොඳ ඉඳගෙන පීනන්ත තඹි ගැව්වට එකතු වීමක් නැහැ. ඒ නිසා සීලයේ කියනවා ඒ විදිහේ දැස ගැනීම. මේ සීලය හිතන්න නරකයි භාවනා කරන අයට ඕනේ නැතේ නැත්නම් භාවනා කරන අයට අදාළ නැතේ කියලා. භාවනා මුළු ජීවිතේ පුරාම යම් ස්ථානක යෝගාවචරික වශයෙන් හිත පිටියාවක් දුර්වල වීමක් කම්මැලි වීමක් ආදී දෙකකින් කලමුණොත් කෙලස්. මේ කෙලස් වලින් ප්‍රධාන වශයෙන් කෙලස් අතුල් වෙන්නේ කාය වශයෙන් චිත වශයෙන්. එහෙම නැත්නම් සීලේ කැඩීම. ඒ නිසා යෝගාවචර මුළු ජීවිතේ පුරාම ආරක්ෂා විය යුතුයි මේ සීලය. ඒ ආරක්ෂා වීම සිදු වෙන්නේ නැහැ මේ කියන විදිහේ කාලපක්ක වශයෙන් සහ කාරක වශයෙන් අප්‍රමාදයේ රැකෙන්න නැත්නම් මේ තරම් විදිහට කාලපක්ෂ වදිපතව තේරුම් කරගත්තට පස්සේ මතක තියාගන්න ඕනේ ඒ විදිහට මතක් කර දෙන ඉදිරිපත් කර දෙන ලැජ්ජපය කියන ධර්ම දෙක නැත්නම් නොකලියුත් නොකිරීමේ මතක් කර දීම දිගට පවත්වාගෙන යන්නේ කාරක කාරක අපමාදී ඒ නිසා යෝගාවචරය සතිපට්ඨාන පැත්තට යනකොට අඛණ්ඩ සතිය කියලා කියන්නේ යෝගාවචරය තුළ සීලේ නොබිදීමේ පූර්ණ අදිෂ්ඨානයක් තියෙනවා මේ පූර්ණ අදිෂ්ඨානයේ දිගට පැවතීම ඇති කරගීම කාලපක්ක කාලපක්ක අප්‍රමාදයෙන් සිදු කරලා දෙනවා නම් ඊට පස්සේ කාරක අප්‍රමාදයේ දිගට ඒ පැවැත්ම කරලා දෙනවා. ඒක පුරුද්දට ගියාට පස්සේ එන්න නැත්නම් මේ කරුණු කාරණා තේරුම් අරගෙන මුලින් නැවත නැවත යෙදවීමෙන් පුරුදු කරාට පස්සේ කාරක අප්‍රමාදය කියන එක යන්ත්‍රයක් වශයෙන් සිදුවෙන්න පටන් ගන්නවා. එතකොට භාවනාව හෝ ලේසි. එතකොට යෝගාවචරයාගේ කාය වචන පිරිසිදුයි. ඒ පුද්ගලයා අර සුඛ ධර්ම වල පවතින විදිහට උණුසුම් දේ, රත් වෙන දේ, කෙලස් නැත්නම් රාග ගිනි, ද්වේෂ ගිනි වලින් ඈත් වෙලා සාන්ත සිසිල ස්වභාවයකට පත් වෙනවා. මේ සාන්ත සිසිලක ඕක විතරක් ආවෙන්ට වෙන්නේ නැහැ. ඒ පිරිසටත් බලපානවා. ඒ විදිහට මේ අප්‍රමාද දෙක ඉදිරියට ගෙනියනකොට අඩුම ප්‍රමාණයෙන් මේ සීල අංග සම්පූර්ණ වෙනවනම් නැත්නම් චර්යා ධර්මයේ කලයුත්ත කිරීම සහ නොකලයුත්ත නොකිරීම ඇති සම්පූර්ණ වෙනවා නම් විශේෂ ආනිසංස වශයෙන් ධර්ම ආරක්ෂාවක් වශයෙන් ඒ යෝගාවචරයට අපවාද නැති තත්ත්වයටපත් වෙනවා. Taman වශයෙන් Taman දෙස් දෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. මම අසවල් දෙය කරා අසවල් දෙය කරායි අසවල් දෙය මගෙන් සිදු වේවි කියන විපල්ලාස හිතවිලි එන්නේ නැහැ. හිතට හිත දෙස් දෙන්නේ නැහැ. වර්ධ සාක්ෂි Tamanට විරුද්ධව යන්නේ නැහැ. මේක පළවෙනිම ලැබෙන ආනිසංසයේ සීලය රැකෙනවා නම් හිරියොත් අප ධර්ම සජීවී වෙනවා නම් අප්‍රමාදී වෙනවා. ඒ වගේම අත්තානුවාද බය කියන මේ තමන්ට තමන් දෙස් නැදෙන ස්වરૂපය වගේ මේ පරානුවාද බයත් නැතු වෙනවා අනුන්ගෙන් දොස් නැති තත්යකට ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ කොච්චර ප්‍රශ්න තිබුණා. ලෝකේ කොච්චර ගිනි ගත්තා රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්. තමන්ට ඒ ගිනිසර උකා ගන්න නැහැ. තමන්ට ඒ ගිනිසර වදින්නේ නැහැ, හරවාරින්න පුළුවන්. අනුන්ගේ ගෙන දොස් වැලකෙනවා. මේ අනුන් කියලා කියන්නේ පවට දුසිරිතට ගැලී ඉන්න අතගේ ප්‍රඥාවන්තින්ගේ පඬිතයන්. තුන්වෙනි වශයෙන් දඬ බයෙන් තොරන් වෙනවා. රටේ ආණ්ඩුවේ තියෙන ආ වූ සිවිල් නීති වලින් තමන් අහුවෙලා මේ විලංගු වැටෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්න පුළුවන්. ඊගාවට අවසාන වශයෙන් මරණ මංචකයේදී දුක්ගති බය පහළ වෙනවා. මම මේ ගත කළා වූ ජීවිතයේ අවසානයේ මේ කලාව පව නිසා මම කණ්ඩකින් පහළට ඇදගෙන හැදෙන්න ආසේ අපායට වැටෙන්නේ නැහැ. ඒ වෙනුවට මම දේව ධර්ම පැත්ත ආශ්‍රය කරන නිසා දේවත්වයටපත් වෙනවා කියලා ඒ දුක්ඛටි බය පහළ වෙනවා. අන්න ඒක ධර්මයෙන් ලැබෙන ආනිසංසයේ සීල මාත්‍රය. මේක මුළු ජීවආචර ජීවිතේ පුරාම පවතිනවා නම් විතරයි ඒ පවතින ක්ෂණයේ පමණයි භාවනාව දියුනේ සමාධිය දියුනේ ඒ නිසා යෝගාචර ජීවිතයේදී මේ සීලය පිළිබඳව නොකල යුත්තේ නොකිරීම පිළිබඳව අප්‍රමාදී ඉතාමත්ම වැදගත් වෙනවා. මේ නිසා යෝගාවචරයෙන් Taman තුල දැනටම ඇත්තා වූ ප්‍රමාදය දැනටම ඇත්තා වූ සමාධිය තව තවත් දියුණු කර ගැනීමට මේ කාලපත්ත අප්‍රමාදයේ තේරුම් අරගෙන පිහිටුවා ගනිත්වා ඒ සමග ඒ නැවත නැවත පිහිටීම නිසා පුරුද්දෙන් සිදුවෙනා වූ කාරක අප්‍රමාදයේ නිසා Tamanගේ අප්‍රමාදී ධර්මයේ සතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ලැබේවා එසේ ලැබීමේ භාවනාවට මූලික වශයෙන් අදාළ වූ අවශ්‍ය වූ සමාධිය වැඩි දියුණු කර ගැනීමට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා.